ධර්මානුශාසනා සුපින්තුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පානතුර ශ්‍රී අරිවංශ ධර්මායතනාධිකාරී පූජ්‍යපාද දඹකොණ්ඩේ පදුසිරි ස්වාමීන් වහන්සේ සාදු සාදු පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාවී යැත්තේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය පිළිබඳව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 ආකාසේ යන්ති ඉන්දියා නියන්ති ධීරා ලෝකම්හා චත්වා මාරං ස්වාහිනින්ති සාදු පිඹතුනි මහා කරුණික බුදුරජාණන් වහන්සේ මේ දේශනා කොට වදාළ ගාථා ධර්මයෙන් ප්‍රකාශිත වන අදහස සියලුම දෙනාට මතක් කරලා දෙනවා. හංසා දිච්ච පතේ යන්ති. හංසයෝ ආකාශයේ ගමන් කරනවා. හංසයෝ ආකාශයේ ගමන් කරන හැටි දැකලා තියෙනවා. ඔවුන්ට සිසිසේ ඔවුන්ට මනසේ ආකාශයේ පියාසා කරනවා. අනතුරක් බාධාවක් ඇති වෙනවා කියන සැකයක් කුකුසක් නැහැ. හොඳට ඉඩ කඩ තිබෙනවා. ආකාශයේ යන්ති ඉද්දියා. ඉර්ධිය ලබාගත් ඉර්ධීන් වහන්සේලා ආකාශයේ ගමන් කරනවා. ඒ උත්තමයාණන් වහන්සේලා කැමැති කැමැති ආකාරයකට ගමන් කරනවා. බාධාවක් කරදරයක් නැහැ. මෙතෙන්දි එක කරුණක් සියලු දෙනාටම පහදලා දෙන්න ඕන. ලෞකික ධානලාභී උත්තමයොත් ලෝකෝත්තර ධානලාභී උත්තමයොත් ලබා ගන්නා වූ 이르දීන් පිළිබඳ විවිධ ලක්ෂණ තියෙනවා. ලෞකික ධානය ලබාගත් උදවියත් ආකාශයෙන් ගමන් කරනවා. සිත හොඳට සකස් කරගෙන තැම්පත් කරගෙන තිබෙන තාක් ඒ 이르දියේ බලය ලබන්න පුළුවන්. යම් මොහතක සිත කිලිති වුණොත් රාගාදී ධර්මයෝ සිතේ ඇති වුණොත් අන්න එතෙන්දී ඒ 이르දිය කැඩෙනවා. 이르දිය බිඳෙනවා. ලෝකෝත්තර ධානයේ ලබාගත් උත්මයන්ට කවරදාකවත් රූප රාගයක් හටගන්නේ කාම රාගයක් හටගන්නේ නැහැ අරූප රාගයක් හටගන්නේ නැහැ ඒ නිසාම උන්වහන්සේලාගේ ලබාගත්තා වූ 이르දිය ලබාගත්තා වූ ධානය කවරදාකවත් කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ මෙන්න මේ ඉරිදීන් වහන්සේලා ආකාශයෙන් ගමන් කරනවා. නීයන්ති ධීරා ලෝකම්හා චත්වා මාරං ස්වාහිනී මිනිසුන් අතරේ මහා ප්‍රඥයෝ ඉන්නවා. ඒ අය හඳුන්වන්නේ ආත්මයෙන් ආත්මයට සිද්ධ කරන්ටේ දුන්න පුණ්‍ය ශක්තිය පාරමිතාවක් බවට පත් කරලා අටවැදෑරුම් මඟඵල සිත් හා යෙදුන මහා ප්‍රඥාව ලබා ගන්න පිරිසට ඒ උත්තමයෝ ලබාගන්නේ ලෝකෝත්තර ඥානය ඒ ලෝකෝත්තර ඥානේ ලබාගත් ශ්‍රේෂ්ඨ උත්තමයෝ චත්වා මාරං ස්වාහිනින් සියලු මාරයෝ පරාජය කරගෙන මේ ලෝකයෙන් මිදෙනවා මේ ලෝකයෙන් නික්මෙනවා. ගාථා ධර්මයෙන් විස්තර කරන අදහස බලන්ට අපට කොච්චරනම් ශාන්තියක් සැනසෙල්ලක් ලබා දෙනවද කියලා. සියලුම දෙනා සංසුන්ව බණ ටික අහන්න. tempat මනසකින් බණ ටික අහන්න. අහන බණ ටික පුළුවන් තරම් සිතේ tempat කරගන්න. සෑම ජීවිතයකටම බලාපොරොත්තු වෙන සියලුම සම්පත් සලසා ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. බෞද්ධයා බලාපොරොත්තු වෙන්නේ එකම එක සැපයයි. බුද්ධාදී මහෝත්තමයාණන් වහන්සේලා අවබෝධ කොට දේශනා කොට වදාළ ධර්මාබෝධය ලබාගෙන සාන්තෝ නිවනින් සැනසීම මේ උතුම්ම නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා පින්වතුනි ආනන්ද මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශයක් කළා මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය විස්තර කරන තැන මා විසින් මෙසේ අසන ලදී අදහස් කරන්නේ කුමක්ද ලෞතර ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කළා ඒ දේශනා කරන්ට යෙදුණු සූත්‍රය මම ශ්‍රවණය කළා. ඒකයි ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කරන්ට යෙදුනේ. මා විසින් මේ සූත්‍රය මෙසේ අසන ලදී. කොහොමද ඇසුවේ? එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කජංගලා කියන නියංගමේ මුකේලු කියන වනයේ වාසය කළා. මෙන්න මේ කාලයේ පාරාසරිය කියන බමුණගේ අතවැසි උත්තර කියන මානවකයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා සිහි කළ යුතු කතා කළ යුතු සියලුම දේ නිම කරලා සතුටු වෙලා එකත් පසක හිටියා බුදුරජාණන් වහන්සේ ඒ උත්තර කියන මානවකයාට මෙන්න මෙහෙම දේශනා කරනවා. උත්තර පාරාශරිය බමුණා ඔහුගේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව ප්‍රකාශ කරලා තියෙනවාද? කියා දීලා තිබෙනවාද? උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේට ඒ මොහොතේ ප්‍රකාශ කළා. ගෞතමයන් වහන්සේ පාරාසරිය කියන බ්‍රාහ්මණයා ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නැවත අහනවා. උත්තර කොහොමද ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව ශ්‍රාවකයන්ට දේශනා කළ තිබෙන්නේ? ස්වාමීනි පාරාසරිය බ්‍රාහ්මණයා සව්වන්ත ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරලා තිබෙන්නේ. ඇසින් රූප දකින්න හොඳ නැහැ. කනින් ශබ්ද අහන්න හොඳ නැහැ. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ එය අහලා නැවත උත්තර කියන මානවකයාට ප්‍රකාශ කරනවා. පාරාසාරිය බ්‍රාහ්මණයා ප්‍රකාශ කරලා තිබෙන ඉන්ද්‍රිය භාවනාව හරියට අන්ධයෙකු වැඩුවා කියන ඉන්ද්‍රිය দমনය ඇතුවක් මෙන් කන් දෙක ඇහෙන්නේ නැති බිහිරෙකු ඉන්ද්‍රිය দমনයේ වැඩුවාක් මෙන් ප්‍රකාශ කරන්න වගේ උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රකාශය අහලා කතා බහක් නැතුව නිශ්ශබ්ද වුණා කන් දෙක ඇහෙන්නේ නැති බිහිරෙක් වගේ නිස්සබ්ද වුණා. කතා කරන්න බැරි වුණු ගොළුෙක් වගේ නිස්සබ්ද වුණා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී මේ තැනැත්තා විවිධ අරමුණු සිහිපත් කරගෙන කල්පනා කරන්න පටන් ගත්තා. මහා කරුණික බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ දැනගත්තා උත්තර මානවකයා මා ඉදිරියේ නිශ්ශබ්ද වුණා. ගොළුෙක් මෙන් නිශ්ශබ්ද වුණා. කන් දෙක ඇහෙන්නේ නැති බිහිරෙක් වගේ නිශ්ශබ්ද වුණා. මොහුගේ තෙජ බලය බිඳුණා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කාරණාව දැනගෙන ආනන්ද හාමුදුරුවන්ට කතා කරනවා. ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයේට වැඩම කළා. වන්දනා කරලා එකත් පසක ඉන්නකොට ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ආනන්දය පාරාශාරීය බ්‍රාහ්මණයා ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව වෙනස් ආකාරයකට ප්‍රකාශ කරලා තිබෙන්නේ ආර්ය විනය දක්වන්නා වූ ඉන්ද්‍රිය භාවනාව ඒට වඩා වෙනස් ආකාරයකින් දේශනා කළ තිබෙන්නේ. ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඒ මොහොතේ ආරාධනා කරනවා ස්වාමීනි ආර්ය විනයේ දැක්වෙන ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කරන්ට සුදුසු කාලය ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව ආර්ය විනයෙහි දැක්වෙන පරිදි දේශනා කරන්ට සුදුසු වේලාව සියලුම භික්ෂූන් වහන්සේලා මේ දේශනාව මනාව ශ්‍රවණය කරනවා ධාරණය කරගන්නවා ස්වාමීනි අනුකම්පා කරලා ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව ආර්ය විනයේ දැක්වෙන පරිදි කරුණු දේශනා කරන්නේ තිලොවටම තිලකයක් බඳු වුණ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාව පෙරදැරිව ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්දය මම මේ දේශනා කරනවා මනාව ශ්‍රවණය කරන්න මනාව මෙනෙහි කරන්න මනාව ධාරණය කරගන්න ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපි මනාව ශ්‍රවණය කරනවා මනවින් මෙනෙහි කරනවා. මනාව ධාරණය කරනවා. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳ ආර්ය විනයේ දැක්වන කරුණු පැහැදිලි කරනවා. ආනන්දය කියපු විදිහටම ආර්ය විනයෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව කොහොමද විස්තර කර දේශනා කරලා තිබෙන්නේ? ආනන්දය මේ ශාසනයේ භික්ෂුවකට ඇසින් රූපයක් දකින්ට ලැබෙනවා. ඒ නිසාම මනාපයක් උපදිනවා. මේ ශාසනයේ ඉන්න භික්ෂුවකට ඇසින් රූපයක් දැක්කහම අමනාපයක් උපදිනවා. මේ ශාසනයේ වැඩ ඉන්න භික්ෂුවකට ඇසින් රූපයක් දැක්කහම මනාපයක් අමනාපයක් කියන දෙකම හට ගන්නවා. ඒ භික්ෂුව මෙන්න මෙහෙම කල්පනා කරනවා. මම ඇචින් රූපයක් දැක්කා. ඒ නිසාම මගේ සිතේ හටගත් මනාපය අමනාපය හටගත්තා. මනාපයත් අමනාපයත් දෙකම හටගත්තා. එය සංකතයි. අවදාහරිකයි. පටිච්ච සමුප්පාදයෙන් යුක්තයි. උපේක්ෂාව ඇති වෙනවා. මෙතන ඇති වෙන උපේක්ෂාව මොන වගේ ලක්ෂණයකින් යුක්තද කියලා මොහොතක් හිතා බලන්න ඕන. උපේක්ෂාව කියන්නේ මඳහත් බව. දකින්න දේ පිළිබඳව ඇත්ත ඇතිශැටියෙන් අවබෝධ කරලා නිවැරදිව ලබා ගන්නා වූ අවබෝධය. පටිච්ච සමුප්පාදයෙන් යුක්තයි කියනකොට ඒ පිළිබඳව මොහොතක් හිතා බලන්න ඕන. හේතුඵල ධර්මයාගෙන් හටගන්නා වූ වස්තුන් මේවා ඇති වෙනවා වගේම පවතිනවා. පවතිනවා වගේම විනාශයටපත් වෙනවා. මෙන්න මේ ලක්ෂණයන්ගෙන් සමන්විත දේ තමයි දකින්නා වූ රූපය. දැකපු නිසාම රූපේ පිළිබඳව මනාපේ ඇති වුණා. අමනාපයත් ඇති වුණා. මනාපයත් අමනාපයත් දෙකම ඇති වුණා. එය මනාව මධ්‍යස්ත ස්වභාවයෙන්ුත් හේතුඵල ධර්මයාගෙන් යුක්ත වන බවත් අවබෝධ කරපු නිසාම උපේක්ෂාව හටගත්තා. මෙන්න මේ උපේක්ෂාවෙන් හටගත්තා වූ සිතුවිල්ල නිසාම ඒ අවබෝධය මහත් වූ ප්‍රණීතයි ශාන්තයි කියලා හිතනවා. ඒ නිසාම භික්ෂුවට ඇති වුණ මනාපය උපං අමනාපය මනාපයත් අමනාපයත් දෙකම නිරුද්ධ වෙන්න ගන්නවා. සත්වේ පුද්ගලයේ නැතයි කියන අවබෝධය ලැබෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේ ඒ භික්ෂුව විදර්ශනා උපේක්ෂාවෙන් යුක්තයි. ඒ විදර්ශනා උපේක්ෂාවෙන් යුක්ත වෙන භික්ෂුව ඒ නිසාම ලබන්නා වූ උදාර සැනසීම පිළිබඳව මහා කරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇසැති මිනිසෙකු ඇස් දෙක ඇරලා ලෝකයේ දෙස බලනවා. ඔහු ලෝකයේ මනාව දකිනවා. ඇස් දෙක වසාගෙන හිටපු තැනැත්තා ඇස් දෙක ඇරලා ලෝකයේ දෙස බලනවා. ඔහු ලෝකයේ සියලුම දේ දකිනවා. අන්න ඒ වගේ එසැනින්ම ලෝකයේ පිළිබඳව සැබෑ తත්වයේ ලබාගෙන වහා වහාම ධර්මාබෝධය ලබා ගන්නවා. ඒ ධර්මාබෝධය ලබා ගැනීමත් සමගම ඇසින් දකින්ට යෙදුන රූපය පිළිබඳව ඇති වුණ මනාපයත් අමනාපයත් මනාපයත් අමනාපයත් කියන මේ දෙකම නිරුද්ධ කරගන්නට ශක්තිය ලබා ගන්නවා විදර්ශනා උපේක්ෂාව උපදවා ගන්නවා ආනන්දය මේ ආර්ය විනයෙහි චක්කු විඥානය රූපය විශේෂෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවයි. ඇස හේතුවෙන් ඇති කරගන්නා වූ අරමුණ ඒ නිසා ඇතිවෙන මනාපය අමනාපය ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගෙන කෙලෙස් ධර්මයෝ දුරු කරන්ත තරම් වාසනා ගුණයක් සලස ගන්නවද ඒක තමයි චක්කු විඥාණය හේතුවෙන් රූපය විෂය කරගෙන අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව සලස ගන්න හැටි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව ඇතුළු භික්ෂූන් වහන්සේලාට මේ පහදලා දෙන්න යතුණා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝත විඥාණය පිළිබඳව මිහිරි ශබ්දයක් අසන්ත ලැබුණොත් කොච්චරනම් කැමැත්තක් ඇති වෙනවද? කොච්චර සතුටක් ඇති වෙනවද? යම් කිසි භික්ෂුවකට මිහිරි ශබ්දයක් අහන්ට ලැබුණොත් ඒ නිසාම මනාපේ ඇති වෙනවා. අමනාපයත් ඇති වෙනවා. මනාපයත් අමනාපයත් දෙකම හට ගන්නවා. ඒ භික්ෂූන් වහන්සේ මෙහෙම කල්පනා කරනවා. මම ශබ්දයක් ඇසුවා. ඒ නිසාම මට ඒ සඳහා මනාපයක් ඇති වුණා. මම අහන්තයේ දුන සද්දේ නිසාම අමනාපයකුත් හටගත්තා. මනාපයත් අමනාපයත් දෙකම හටගත්තා. මේ සංකතයි අවදාරිකයි පටිච්ච සමුප්පාදයෙන් යුක්තයි. උපේක්ෂාව කියන උදාර ගුණාංගය සිතේ පිහිටන්ට පටන් ගන්නවා. ඒ නිසාම ඇති වුණ ශාන්ත අවබෝධය නිසා ශාන්තයි ප්‍රණීතයි කියලා ප්‍රකාශ කරනවා. ආනන්දය යම්සේ හැඩි දැඩි පුරුෂේ වකුතු කරගත් අත දික් කරන්නා වගේ දික් කරගත් අත නමන්නා වගේ එබැලේම කල් නොයවාම විදර්ශනා උපේක්ෂාව සරස ගන්නවා. ඒ විදර්ශනා උපේක්ෂාව නිසාම සිතේ ඇති වුණ ශබ්දේ හේතුයෙන් මනාපය අමනාපය මනාප අමනාප දෙකම දුරු කරන්නෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ආනන්දය මේ ආර්ය විනයේ සෝත විඥාණය රූපය විශේෂෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භවනාවයි. පාරාශරිය අතවැසි උත්තර කියන මානවකයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව ශ්‍රවණය කරනවා. එදා බුදුරජාණන් වහන්සේ ලෞතර බුදුබව ලබනකොට ලෝකේ හිටපු සෑම කෙනෙක්ම පාහේ අන්ධ විශ්වාසවල යෙදිලා හිටුනේ. අන්ධ විශ්වාස ඇති කරගෙන ඒ අනුව කටයුතු කළේ. හැබැයි එදා හිටපු මිනිස්සු පින කුමක්ද කියලා සොයන්න ගත්තා. කුසලය කුමක්ද කියලා සොයන්න ගත්තා. පව කුමක්ද කියලා අකුසලය කුමක්ද කියලා සොයන්න ගත්තා. බොහොම ප්‍රඥාවන්තව සියලු දේ පිළිබඳව සිතා බලා කටයුතු කරන්ට මහන්සි වුණා. අන්න එබඳු කාලයක තමයි මහා කරුණික බුදුරජාණන් වහන්සේ සියලුම සත්වයාට අවබෝධ කරගන්ටේ දුන ධර්මය දේශනා කළේ. ඒ දේශනාව අහපු බොහෝ දෙනා මාර්ගඵල අවබෝධ ලැබුවා. සියලු දුක්ඛයන්ගෙන් මිදුණා. කුසල කුසල ධර්මයෝ පිළිබඳව විශ්වාසයේ දරන දිවන් දැකීමට නොහැකි වුණ පින්වත් පිරිස මේ සසර ගමනට අස්වැසිල්ලක් වන පුණ්‍ය ධර්මයෝ සිද්ධ කරන්න පටන් ගත්තා. අදත් අපි මේ පුණ්‍ය ධර්මයෝ තමයි සිද්ධ කරන්නේ. බණ ඇසීමත් උතුම්ම පුණ්‍ය ධර්මයක්. මේ පුණ්‍ය ධර්මය සිද්ධ කරන්නේ අපි මොන වගේ අරමුණක් ඇතුවද? ලබාගත් ජීවිතයේ ශපුවක් වෙන්න ඕන. ලබාගත් ජීවිතයේ දුකට පත් කරගන්න හොඳ නෑ. ශපවත් ආත්ම ලබන තත්වයට පත් කරගන්න ඕන. අපට නිවන් දකින්න බැරි වුණා. මේ සිද්ධ කරන පුණ්‍ය ශක්තියින් පාරමිතාවක් බවට පත් කරගෙන කවදා හෝ දවසක නිවනින් සැනසෙන්න බලාපොරොත්තුව මේ පුණ්‍ය ධර්මයෝ සිද්ධ කරන්නේ ඒ නිසා පින්වතුනි මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව දේශනා කොට වදාළ සූත්‍ර ධර්මයේ ප්‍රකාශිත වන මේ දහම් කරුණු අපට ලොකුම සැනසීමක් මහත් වූ අස්වැසිල්ලක් බුදුරජාණන් වහන්සේ නැවත ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා මෙන්න මේ විදිහට ආනන්දය ආර්ය විනයෙහි අනුත්තර ඉන්ද්‍රිය භාවනාව දේශනා කරලා තිබෙන ආකාරය පුදුමාකාර විදිහේ මිහිරක් ලෝකයාට ඇති කරන්නේ. ඒ අතර ඝාන විඥාණය ලෝකයා අවබෝධ කරගත යුත්තේ මෙන්න මේ ආකාරයට. මේ ශාසනයේ වැඩ ඉන්න භික්ෂුවක් මිහිරි සුවඳක් ආග්‍රහණය කරනවා. ඒ නිසාම සිත තුල මනාපයක් හටගන්නවා. අමනාපයකුත් හටගන්නවා. මනාපයත් අමනාපයත් දෙකම හටගන්නවා. ඒ භික්ෂුව මෙන්න මෙහෙම කල්පනා කරනවා. ආග්‍රහණය කරපු මිහිරි සුවඳ නිසා මනාපයක් ඇති වුණා. අමනාපයකුත් ඇති වුණා. මනාපයත් අමනාපයත් දෙකම හටගත්තා. මේ ධර්මතාවයේ සංකතයි අවදාරිකයි පටිච්ච සමුප්පාදයෙන් යුක්තයි උපේක්ෂාව ඇති කරගන්නවා බලන්න මෙතෙන්දීම මේ භික්ෂුව කොච්චරනම් සිත තැම්පත් කරගෙන මනා ධර්මාබෝධයක් ලබනවාද කියලා මැදිහත් ස්වභාවයෙන් ලබාගත් වූ අවබෝධය නිසාම එය ප්‍රණීතයි ශාන්තයි කියලා ප්‍රකාශ කරනවා ඒ විතරක් නෙමෙයි. ඒ භික්ෂුව මෙහෙමත් කල්පනා කරනවා. මිහිරි සුවඳක් ආග්‍රහණය කිරීම තුලින් හටගත්තා වූ මනාපයත් අමනාපයත් මනාපත් අමනාපත් දෙකම විදර්ශනා උපේක්ෂාව ලබා ගන්නවා සමගම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම සමගම ආශ්‍රව ධර්මයෝ යටපත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ආශ්‍රව ධර්මයෝ දුරු කරන මේ උතුම්ම භාවනාව ආනන්දය මේ ආර්ය විනයෙහි ගාන විඥාණය රූප විසෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවයි ආනන්දය විඥාන රූපය පිළිබඳව ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. ජීවහා පිළිබඳව, දිව පිළිබඳව, දිවෙන් ලබන්නා වූ රසය පිළිබඳව මේ ශාසනයේ වැඩ ඉන්න භික්ෂුවකට මෙහෙම සිතෙවිල්ලක් හට ගන්නවා. මම රස භෝජනය අනුභව කළා. ඒ නිසාම ඒට මනාපයක් ඇති වුණා. ඒ ඇති වුණ මනාපය ඊළඟට අමනාපයක් බවට පත් වුණා. මනාපයත් අමනාපයත් දෙකම හටගත්තා. ඒ භික්ෂුව නැවත මෙනෙහි කරනවා. අනුභව කරන්ට දුන ආහාරය නිසාම දැනුණ රසයට මනාපය මගේ සිතේ හටගත්තා. මගේ සිතේ අමනාපයත් හටගත්තා. මනාපයත් අමනාපයත් දෙකම හටගත්තා. උපේක්ෂාව කියන උතුම්ම අදහස මදහස් ස්වභාවයේ ඇති කරන්නට පටන් ගන්නවා. ඒ නිසාම ඒ භික්ෂුව කල්පනා කරනවා. ඒ මදහස් ස්වභාවයෙන්ම මේක ශාන්තයි. මේ නිවැරදි අවබෝධය ප්‍රණීතයි. ඒ නිසාම ඒ භික්ෂුව තුල ඇති වුණ රසය නිසා හටගත් මනාපයත් අමනාපයත් මනාප අමනාප දෙකත් නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ආනන්දය මේ ආර්ය විනයෙහි ජීවහා විඥාණය රූප විශේෂෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවයි. ඊළඟට කාය විඥාණය පිළිබඳව ආර්ය විනයෙහි දැක්වන ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කරනවා. කය කියන්නේ කුමක්ද කියන වගත් මේ මොහොතේ අපි සියලු දෙනාම මොහොතක් සිහිපත් කරන්න ඕන. අපි ලබාගත් වූ ශරීරය කොහොමද සකස් වුනේ? කොහොමද හටගත්තේ? තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ ඇතිවීමට හේතු තුනක් තියෙන බව පැහැදිලි කළා. ඒ හේතු තුන සම්පූර්ණ නොවුනොත් සත්වයාගේ ශරීරය සකස් වෙන්නේ නැහැ. පළවෙනි කාරණාව තමයි කාන්තාවක් විවාහපත් වුණාද? ඒ විවාහපත් වුණ කාන්තාව ඔසප් බවට පත්වෙන්න ඕන. දෙවෙනි කාරණාව ඔසප් බවට පත් වුණ කාන්තාවක් විය යුතුයි. තුන්වෙනි කාරණාව ඒ කාන්තාව සමග පුරුෂයෙක් එකතු විය යුතුයි. මෙන්න මේ කරුණ තුන සම්බන්ධ වුණොත් අන්න ඒ නිසාම මේ සත්ත්ව ශරීරේ හටගන්නවා. මේ හටගන්නා වූ ශරීරය ඇස්කන් නාසාදියට රූප ශබ්ද ස්පර්ශ වීමෙන් ත්‍රිවිධ වේදනාව හටගන්නවා. ඒ හටගන්නා වූ සුඛ වේදනාව මනාපයි කියලා හිතනවා. අමනාපයි කියලා හිතනවා. මනාපත් අමනාපත් බවට ශීපත් කරනවා. මෙහෙම ශීපත් කරන භික්ෂුව නැවත කල්පනා කරනවා. කයින් ලබාගත් වූ ස්පර්ශය නිසා මගේ සිතේ මනාපය ඇති වුණා. අමනාපය ඇති වුණා. මනාප අමනාප දෙකම ඇති වුණා. මදහස් ස්වභාවයෙන් සිතන්ට පටන් ගන්නවා. ඒ නිසාම සිතේ හටගන්නා වූ සතුට ප්‍රණීතයි සැපයි කියලා ප්‍රකාශ කරනවා. මේ විදිහට සිතන මෙනෙහි කරන භික්ෂුවට ඒ නිසාම හැකියාව ලැබෙනවා. ලැබුවා වූ ස්පර්ශයේ හේතුවෙන් ඇතුණු මනාපයක් ඇතුණු අමනාපයක් මනාපයක් අමනාපයක් දෙකම දුරු කරන්නට නිරුද්ධ කරගන්නට ඒ විදර්ශනා උපේක්ෂාව ලැබීමත් සමග මහා කරුණික ආනන්ද වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා දේශනා කරනවා ආනන්දය මේ ආර්ය විනයෙහි කාය විඥාණය හේතුවෙන් රූප විශේෂෙහි අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවයි මේ විදිහට ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව කරුණු කාරණා මනාව දේශනා කළහම මානවක බොහොම සතුටටපත් වුණා. උත්තර මානවක මෙබඳු දහමක් කවර දහකවත් අහලා තිබුණේ නැහැ. ආනන්ද හාමුදුරුව භික්ෂූන් වහන්සේලා සමග මේ ඉන්ද්‍රිය භාවනාව ශ්‍රවණය කළා. භික්ෂූන් වහන්සේලා අප්‍රමාණ සතුටක් සැනසීමක් උදා කරගත්තා. ජීවිතේ නිවාගන්ට හේතුකාරක වන කෙලෙස් ධර්මයෝ දුරු කරන්ට මඟ පාදන මේ උදාර සූත්‍ර දේශනාව ඇසුව වගේම මනාව ධාරණය කරගත්තා. පින්වතුනි බුදු කෙනෙක් ලෝකයේ උපදින්නේ නම් එක මේක අරමුණක් ඇති කරගෙන ඕනෑම කෙනෙකුට ලෝතුරා බුදු බව පතන්න පුළුවන්. යම් කෙනෙක් මහා බෝධිසම්භාර ධර්මයෝ පුරනවද ඒ පුරන සත්පුරුෂ උත්තමයාගේ සිතේ පවතින එකම සිතවිල්ල තමයි ලෝකේ උප්පත්තිය ලබන මරණයට පත්වන නැවත ඉපදෙමින් මැරමින් ගමන් කරන සත්වයාට ශීල සම්පත්තිය හඳුන්වලා දෙන්න නෙමෙයි සත්වයා සිල්වන්ත කරවන්තම නෙමෙයි. මහා බෝසතාණන් වහන්සේ නමක් පාරමී ධර්මයෝ පුරන්නේ. අකුරු අටකින් යුක්ත පද තුනක් මුළු මහත් ලෝකයාට දේශනා කරලා අවබෝධ කරවලා දෙන්න. ඒ අකුරු අටෙන් යුක්ත පද තුන තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. නහි ශීලවතං හෝති uppajjanti tathagata අත්තක්කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාශිතා මේ ගාථා ධර්මයෙන් ඒ ලක්ෂණය තමයි ප්‍රකාශ වන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේත් ලෞතුරා බුද්ධත්වයේ ලැබුවේ මෙන්න මේ අදහස ඇතුව අබුද්දස්ස කාලවල පංචශීල ප්‍රතිපදාව තියෙනවා. තෙරුවම් පමණයි නැත්තේ. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය අබුද්දස්ස කාලවල නැහැ. අබුද්දස්ස කාලවල ලෝක ධාතුවේ පහළ වෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. පසේ බුදුරජාණන් වහන්සේට හැකියාවක් නැහැ අවබෝධ කරගත් ධර්මය තවත් කෙනෙකුට අවබෝධ කරවලා දීලා නිවන ලබා දෙන්න. නිවන සාක්ෂාත් කරවන්නට හැකියාවක් තිබෙන්නම ලෞතර බුද්ධත්වයේ ලබාගත් බුදුරජාණන් වහන්සේලාටම එනිසා බුදුහාමුදුරුවරු අවබෝධ කරගත් ධර්මය ලෝකයාට ශාන්තියක් ලෝකයාට සැපයක් අපි අද මේ ධර්මයෙන් දහම් කරුණු කිහිපයක් ශ්‍රවණය කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාසූ දහසක් ධර්මස්කන්ධය ඒ සියලුම ධර්මයෝ අපට අහන්ට ලැබෙන්නේ සුළු කොටසක් පමණක් අහන්ත ලැබෙන්නේ. අපි හැකි පමණින් බණ අසමු. අසන ධර්මයේ හැකි පමණින් මෙනෙහි කරමු. සිතේ ධාරණය කරගනිමු. අපි ප්‍රාර්ථනා කරන උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට උත්සාහ කරමු. ධර්ම දේශනාව සඳහා මාතෘකා කරන්ට දුන ගාථා ධර්මය. හංසා දිච්ච පතේ යන්ති ආකාශේ යන්ති ඉද්දියා නියන්ති ධීරා ලෝකම්හා චෙත්වා මාරං ස්වාහිනී හංසයෝ ආකාශයේ පියාසර කරනවා හර්ම ලක්ෂණක් දකින්න පුළුවන් 이르දිමත් වූ 이르දියේ හේතුවෙන් ආකාශයේ ගමන් කරනවා දකින්ට ලැබුණොත් සුන්දර දසුණක් ඒ වගේම ප්‍රඥයෝ පාරමී ධර්මයාගෙන් මූකුරා ගිය ප්‍රඥාව ඇති උත්තමයෝ සකල ක්ලේශ ධර්මයෝම නැති කර ගන්නවා ඒ ක්ලේශ ධර්මයෝ නැති කර ගැනීම සමග උතුම් වූ නිවන සාක්ෂාත් කරනවා මෙන්න මේ නිවනින් සැනසෙන උත්තමයෝ මේ සංසාර ගමනින්ම මේ තුන් ලෝක ධාතුයෙන්ම නික්මෙනවා මේ උදාර සැනසීම අපි හැමදෙනාම ලැබීමේ අපේක්ෂාවෙන් යුක්තව අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළේ වනහපු සියලුම දෙනාට ධර්මාබෝධය ලැබෙත්වා මෙලොව ජීවිතේ සපවත් කරගන්නට පරලොව ජීවිතේ සපවත් කරගන්නට සංසාර ගමනම වාසනාවන්ත කරගන්නට ලැබෙත්වා අවසන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙන්නටත් වාසනාව ලැබෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ප්‍රමු ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති සාදු සාදු සාදු සුපින්නතුනි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කළ දේශකයන්න් වහන්සේ පාන්තර ශ්‍රී අරිවංශ ධර්මායතනාධිකාරී පූජ්‍යපාද දඹකොල්ලේ පදුමසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප Thank you.